හැබැයි මෙහෙම කිව්වහම සමහරුන්ට ඉතින් ඉතින් සමහරු හීන දකින්නේ නැහනේ කියලා. හීන දකින්න නැත්තම් ඒ ගැන කරදර වෙන්න ඕන නැහැ. වෙනින් පුළුවන් එකකින් මේක හොයා ගන්නවා මිස. මම මේ කියන්නේ සිහින දකින අයට ඕන නම් ඒකත් උදව් කරගන්නට පුළුවන්. එතකොට සමහර දවස්වලට අපේ ජීවිතේ අපි අත්දැකීම් ලබලා තියෙනවා.